අපේ ධර්ම සාකච්ඡාව අපි නිමවටපත් කරමු අද දවසේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඒ වගේම සදහවත් පින්වතුන් රාශියක් සම්බන්ධ වුණා හැමදෙනාම බොහොම වටිනා දහම් ගැටලු මතු කළා කාගෙත් ප්‍රඥාව අවදි කරගන්නට උපකාර වෙන විදිහට ඉතින් අපි පසුගිය ඊයේ පොය දවසේ විශේෂයෙන්ම තෙසැත්තෑ ඥාන බුද්ධ පූජාව පවත්වලා අපටත් අන් අයටත් ප්‍රඥාව අවදි වෙන්න අපිත් අදිෂ්ඨාන කළා මම හිතන්නේ සෙනසුරාදා ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන ගිහි පැවිදි බොහෝ දෙනෙක් ලංකාවෙත් විදේශ රටවලත් ඒ පින්කම નિયમિત වේලාවට සිද්ධ කරලා Tamanටත් අන් අයටත් ප්‍රඥාව අවදි වෙන්නට අදිෂ්ඨාන කළා ඉතින් ඒ විදිහට අපි ආමිස පූජාවන් තුලිනුත් ප්‍රතිපත්තියට පැමිණෙන්න මනස අවදි කරගන්න ප්‍රාර්ථනා අධිෂ්ඨාන ගොඩනගා ගන්නට ඕන ඒත් එක්කලාම අපි නිතර සති සම්පජඤ්ඤයෙන් ක්‍රියා කරන්නට සිත පුහුණු කරන්න ඕන අනිත් පැත්තෙන් මේ විදිහට ධර්මපරයයන් ඒ ධර්මයන්ගේ මූලික ගති ලක්ෂණ ඒවා අපි අනිත් පැත්තෙන් ඉගෙන ගන්නවා. මේ හැම දෙයක්ම සුතමය, චින්තාමය, භාවනාමය වශයෙන් අපි කරගන්න මේ හැම පොහුණුවක්ම අපට ප්‍රඥාව අවදි කරගන්න උදව් වෙනවා. ඉතින් අද දවසෙත් අපි මේ දිට්ඨිය නැමැති අකුසල චෛතසිකය පිළිබඳව සහ ඊට ප්‍රතිවිරුද්ධ සම්මා දිට්ඨිය ගැනත් කතා කළා. ඒ පිළිබඳව ධර්ම දේශනාව සාකච්ඡාව සිදු කරමින් අපි ජනිත කරගත් සියලු කුසල් ඔබ අප සියලු දෙනාටම ප්‍රඥාව අවදි කරගෙන තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කිරීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. අප සියලු දෙනාගේ හිතසුව පිණිස අපගේ ප්‍රඥාව දින කිරීම පිණිස පුරා පැය දෙකකටත් අධික කාලයක් අප වෙනුවෙන් ධර්ම දේශනා කළසා අපේ ධර්ම ගැටළු වලට පිළිතුරු සැපුව ඔබ වහන්සේට මේ සිදු කරගත්තා වූ මහා ධර්ම දානමේ කුසල කර්මය. පතන්නා වූ කාලයකදී පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීමට හේතු වේවා. සාදු සාදු සාදු අවසරයි.